අද දේශකයන්න් වහන්සේ මහව ගලයාය විහාරවාසීව වැඩවිසු පඬිත ශිරෝමණී අතිපූජ්‍ය මාහෝ සුමේධ ස්වාමීන් වහන්සේ මෙම ධර්මානුශාසනාව බාහිර පටිගත කිරීමකින් උපුටා ගන්නා ලද්දකි. ඉරුවත් මේ ධර්ම ශ්‍රවණයට පෙර අපි පංචය සමාදන් වීමට নমස්කාරය කියමු. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ මොහොතේ ඇති වටිනාකම මේ මෙතෙකයි කියා පමන කරන්න බෑ. මක් නිසාද බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසා ඉතරණගත උපාසකයාගේ පටන් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දක්වා අපට පින් කුඹුරු ලැබුණා. ඇත්ත දැකගන්න පුළුවන් සුවාසු දහසක් ධර්මස්කන්ධ සංඛ්‍යාත බුදු වචන ආලෝකේ ලැබුණා මෙලෝ පරලෝ පිළිගන්න පින්පව් පිළිගන්න ඥානවන්ත සම්‍යදෘෂ්ටික මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා මේ කාරණා තුන හමු වෙන්න ඕනේ ජීවිතයක් සඵල බවට පත් කරගන්න ජීවිතයක් සඵල බවට පත් කරගන්නවා යන්නේ අදහස් කරන්නේ දුකින් මුදවන සැප ලබා දෙන කුසල් රැස් කර ගැනීමයි අපට දැන් ඒකට අවස්ථාව සැලසුණා භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ අග්ගප්පසාද සූත්‍ර දේශනාවේ වදාළ මේ ගාථා දේශනාවකුයි මේ මාතෘකා කළේ අග්ගස්මින් දානං දදතං අග්ගං කුඤ්ඤං පවද්දති අග්‍රෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ජීවමාන විතකෝ වේවා පිරිනිවන් පෑපසු හෝ වේවා අග්‍රෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි උන්වහන්සේ ජීවමාන විතකෝ වේවා පිරිනිවන් පෑපසු හෝ වේවා දානං දදතං දන් දෙන්න වුන්ට අග්ගං පුඤ්ඤං පවද්දති අග්‍රං උසස්සු කුසල් දිනපතා රැස් වෙයි අග්ගං ආයුච වන්නෝච යතෝ කිත්ති දුක්ඛම් බලං අග්ගං ආයුච උසස් ලෙස ජීවිතේ ගත කිරීමද වන්නෝච රූප සම්පත්තියද යතෝ පරිවාර සම්පත්තියද සුඛං කායික මානසික සැපයද බලං කායික මානසික ශක්තියද මේ කුසල ඒකාන්තයෙන් මේ කුසලෙන් ඇති වෙන ඒ පමණක් නෙවෙයි කායික ශක්තියත් ලැබෙනවා ඥාන ශක්තියත් ලැබෙනවා ඒවා උසස් වශයෙන් ලැබෙනවා එතකොට බුදුරජාණන් වහන්සේට මේ අග්‍ර අග්‍ර කියන වචනේ පාවිච්චි කරන කාරණා රාශිය අසදිසත්තේන අග්ගෝ අසමසමත්තේන අග්ගෝ මේ විස දිසත් මේ අස දිසත් තේන අග්ගෝ දුර්ලභ පාතු භාවතෝ අග්ගෝ අච්චාරිය මනුස්ස භාවතෝ අග්ගෝ බෞද්ධන හිත සුඛා වහතෝ අග්ගෝ යනාදී වදේ මේ අග්ගර කියන වචනේ විස්තර මහ රාශියක් ඉතින් දැන් ඒ කියන්නේ විස්තර කරන්න වෙලාව නෙවෙයි එක වචනයක් අරගෙන අපි දැන් මේ මොහොතේ උන්වහන්සේගේ අග්‍රභාවයේ දැනීමෙන් අපේ පුණ්‍ය ඵලෙ මහත් කරගන්න පුළුවනි. අච්චරිය මනුස්ස භාවතෝ අග්ගෝ එක කාරණයක් තමයි. පුදුම මේ ගුණ ඇති පුදුම කාරණ ඇති උත්තමයේ ගුණසා උන්වහන්සේ අග්‍රයි ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ uppajjamaano uppajjati සතමෝ ඒක පුද්ගලෝ මේ අච්චරිය මනුස්සෝ මේ පතමු ඒක පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ මහණෙනි මේ ලෝකේ උත්තමේ පහළ වෙනවා කවුද ආචාර්යමන් සේවත් උත්තම ගුණ ඇති උත්තම කෙනෙක් පහළ වෙනවා කවුද තථාගතෝ අරිය සම්මා සම්බුදු රජාණන් වහන්සේයි එතකොට උන්වහන්සේට ආචාර්ය ගුණ ඇති නිසා උන්වහන්සේ අග්‍රයි ඒ මොනවාද ආස්ත්‍යාගේ ගුණ කියන්නේ ලෝකේ සිද්ධ වෙන්න අපහසු කලාතුරකින් සිද්ධ වෙන දේටයි ආශ්චර්ය කාරණා කියන්නේ ඒවා මහා රාජිය අප මහ බෝසතාණන් වහන්සේ තුසිත භවනේ තුතව මහා මායා මෞකුස දීවන මොහොතේ උන්වහන්සේගේ පින්බලයෙන් මා එළියක් දහදහස් ගණන් ලෝක එළිය කරමින් හැමතැනම පැතුරුණා ඒකේ තාච්චාරිය කාරණයක් ඒ වාගේම තමන් වහන්සේ මහා මායා මෞකුසින් බිහි වෙන මොහොතේ දහස් ගණන් ලෝකේ කාලෝක කරමින් දෙවියන්ගේ ආලෝකය චන්ද්‍ර සූර්යයන්ගේ ආලෝකය දෙවියන්ගේ හිමානාලෝකය දෙවියන්ගේ ශරීරාලෝකය බ්‍රහ්මයන්ගේ ආලෝකය සියල්ල යටපත් කරමින් මහ එළියක් ඇතුණා මහ බෝමන්ද වැඩහිඳ තමන් වහන්සේ ලෞතුරා බුදු බවට පත් වූ වේලාවෙත් දහස් ගණන් ලෝක එළිය කරමින් මහ ආලෝකයක් ඇතුණා ඉසිපතනාරාමේ ධම්සක් ප්‍රවතුණු සූත්‍රයෙන් ධර්ම දේශනා කරන වේලාවෙත් තමන් වහන්සේගේ පින්බලයෙන් ධර්ම ධර්ම පරිදු පදං පැතිරෙන්න වාගේ සම්මේ සෞම්‍ය වූ මහ ආලෝකයක් පැතුරුණා. ඒ පමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ හිස් මුදුන දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ කාටවත් බලන්න බෑ. යොදුන් ගණන් උස ඇති බ්‍රහ්මයෝ දෙවියෝ බුදුරජාණන් වහන්සේ දෙස බලනකොට ඒ සියල්ලවන් ඒ සියල්ලන්ටම වඩා ඉහළින් උන්වහන්සේ ගිස් මුදුන පවතිනවා. කාටවත් උන්වහන්සේ ගිස් මුදුන බලන්න බෑ. ඒ පමණක් නොව එදා අපමහ බෝසතාණන් වහන්සේ අනුමා ගම් පෙරදී දකුණු අතින් ලං පරලුව මේ මේ ලං අදුර අල්වාගෙන වම් අතින් ඉසකෙස් වැටි අල්වාගෙන තමන් වහන්සේ කිසකෙත් තපා ආසක ධමා බුදු වෙයි නම් අහසේ රඟාවා බුදු නොවේයි නම් බිම වැටේවා කියා අදිස්ථාන කරගෙන කිසකෙත් වැටි අහස උඩට දැම්මහම කෙහෙල් මොහයක් වාගේ එක එක කෙස් ගහක්වත් විසිරෙන්නේ නැතුව අහකට වැටෙන්නේ නැතුව ඒකා බද්ධ වෙලා කෙනෙක් තරගෙන යනවා වාගේ යොදුනක් අහසේ තම්පතිර මේ යොදුනක් අහසේ ගමන් කරන්න පටන් ගත්තා. ඒක මහා ආශ්චර්ය කාරණයක්. සබ්ජේ රජතුමා ඒ කේශ ධාතුන් වහන්සේ රංකරණයෙන් පිළිගත්තා. ඒ මොහොතේ තමන් වහන්සේගේ හිසේ ඉතිරි වුණා වූ දෑංගලප්පමණ හිසකේ රවුමින් රවුමින් වලලු වලලු වශයෙන් දකුණට කරකිලා උඩුකොම් බලාගෙන බුබුලු බුබුලු ආකාරයෙන් හිසේ බබලන්න පටන් ගත්තා. ඒක එක් ආශ්චර්ය කාරණයක්. ඒ පමණක් නොව තමන් වහන්සේගේ සිරිපතුලේ ඉඳලා අඟල් හතරකට උඩින් තමයි බොළතර පිහිටලා තියෙන්නේ. මේ අස්වැටේ පිහිටලා තියෙන්නේ. ඒ අස්වැටේ පෙනෙන්නේ නැහැ. ඒ නිසා තමන් වහන්සේගේ සිරිපතුල ඕන අන්දමට ක්‍රියා කරවන්න පුළුවන්. පිටිපස් ඇතුම් ගමන් කරනකොට පිටිපස්සේ ඉඳලා බලන්න උන්ට ඇතාගේ ඇත් අගිය පිටි යටිපතුල පේනවා. බුදුරජාණන් වහන්සේගේ එහෙම නෙවෙයි. හතර දිශාවෙ ඉඳගෙන බලන සත්‍යයන්ද දෙසිය දොළහක් මගුල් ලකුණු වලින් පිරිවලා රත්තරන් බබලන් දැස් විහිදෙන ශිරිපත්ලේ යට හතර වටේ ඉඳගෙන බලන්න උන්ට හොඳට පෙනී යනවා. ඒක එක් ආශ්චර්ය කාරණයක්. ඒ පමණක් නොව බුදුරජාණන් වහන්සේගේ යටිකය පමණයි ගමන් වඩිනකොට තෙල වෙන්නේ උඩුකය තෙල වෙන්නේ රන් නැවක තබූ පිළිමයක් තේ උන්වහන්සේ ඈතින් බබලනවා උන්වහන්සේ වදිනවාද හිතගෙන ඉන්නවාද කියා මහජනයාට තේරෙන්නේ නැහැ. ඒ කාරණේ මොකද? ආන් අර අසුවටය පතුලෙන් අඟල් හතරකට උඩින් පවතින නිසා උන්වහන්සේගේ ත්‍රිපතුල ඕනෑ අන්දමට ක්‍රියා කරවන්න අපහසුයක් නැහැ. අපේ අසුවටේ තියෙන පතුල ළඟම හැම ගැහුවා වාගේ තද වෙලා ඒ නිසා අපි ගමන් යනකොට ඇරහෙල වෙනවා. යන්න 아무තු මහන්සියක් ගන්න ඕන බුදුරජාණන් වහන්සේත් එහෙම නැහැ කිසි මහන්සියක් ගන්න. උන්වහන්සේ වාඩි වෙන වෙලාවට සාමාන්‍ය ජනයා <clears throat> සාමාන්‍ය ආසනයක වාඩි වෙනවා නම් ටිකක් ඇලවෙලා වාඩි වෙන්න ඕන අමාරුවේ නමුත් බුදුරජාණන් වහන්සේ වාඩි වෙනකොට කිසිම අඟට වේතක් නැතුව යම් කිසි නූලක අග එල්ලපු නූල් පන්දුවක් උඩ අනේක ගවුම් අනේක එහෙම තම්පත් කරලා එක කොනක් අල්ලාගෙන හිමිතරේ නූල් පන්දුව පහක් වෙන්න සලස්සන්න වාගේ තමන් වහන්සේ වැඩ ඉන්නකොට අත් දෙක තියලා ඇලවෙන්නේ නැහැ එහෙම කිසි දෙහිතගෙන ඉන්න තමන් වහන්සේ නූල් පන්දුව ටිකෙන් ටික පහක් වෙන්න වාගේ බුද්ධ ශරීරයේ ටිකෙන් ටික පහත් වෙලා ආසනේ වැදින්න කිසි වෙහසක් නැහැ. ඒක ආශ්චර්ය කාරණයක්. ඒ පමණක් නොව එදා අපමහා බෝසතාණන් වහන්සේ මහා මායා මෞකුසින් දී වෙන මොහොතේ අනික් දරුවන් වාගේ නෙවෙයි මව් බිසවට කිසි කරදරයක් නැහැ දරුවාට කිසි කරදරයක් නැහැ ධර්මාසනෙන් බහින ධර්ම පතිකයාන කෙනෙකුන් වෙන්ද කරක්කුවකින් බහින කෙනෙකුන් වෙන්ද අත් දෙකයි පා දෙකයි ඉදිරියට දිගු කරමින් මේ දරුවා මව් කුසෙන් බිහි වෙනවා රංකන්දක් මැදින් ලහිරු මඩලක් නික්මෙන් නාක්මෙන් බබල බබලා බෝසත් දරුවා බිහි වෙනවා ඒ බිහි වෙන වෙලාවට ශරීරයේ පිටින් මේ දේ ආදී කිසිම කටක් වුණත් ඇඟේ ගෑවිලා නැහැ. ශරීරේ බබලනා කටි සරුවක ලැබූ විශාල දෑරඟ මණිකක් එළියට ගන්නවා වාගේ බෝසත් දරුවා අති පරිසුද්ධව බබල බබලා මව් කුසෙන් ගිහි වෙනවා මව් බිසවට කිසි වේදනාවක් නැහැ රංක සංකේන්දි කටෙන් වතුර පොඩක් නික්මෙන්න වාගේ සුව පහසු අන්දමින් දරුවා බිහි වෙනවා ඒක ඒක ආශ්චර්ය කාරණයක්. ඒ වෙලාවට මේ චීනාසරව බ්‍රහ්මයන් හතර දිනක් සංදයින් පිළිගන්නවා සතරවරන් දේවරු අඳුන් දිවිසම් නැතු ඇතිරිල්ලෙන් පිළිගන්නවා මනුෂ්‍යෝ දුහුන් සුබ්‍රයෙන් පිළිගන්නවා ඒ මොහොතේදී දසදහසක් ලෝක සම්පා වෙනවා දසදහසක් ලෝක එළිය කරමින් මහ එළියක් පැතිරෙනවා අහසේ මල් මල් වියංගයෙන් මලින් සැරදෙනවා මුහුදේ රැල්ල නවතිනවා මුහුද පස්පිරුමෙන් මුහුදේ වතුර මිහිරි රස බවට පත් වෙනවා ගංගා ගැලීම නවතිනවා කුරුල්ලන් බිමට බැහැලා නාද කරනවා සූර්ය භාණ්ඩ හිදේම වාදනය වෙනවා මහ පොළොවේ දිය බූණු නැగి නැగి ගලන්න පටන් ගන්නවා දියගොඩ දෙක්ටි ගස් වැල්වල මල් ගෙඩි හත ගන්නවා අහස පොඩි වැලින් සැරසෙනවා බුද්ධාන්තර ගණන් සාපිපාසා දෙකින් පිරුණා වූ ප්‍රේතයන්ගේ සාපිපාසා දෙක සංසිඳෙනවා උපන්දා පතන් මරණ භයෙන් භයපත්ව වසන තිරිසන් සතුන්ගේ බය දුරු වෙලා සැනසුම් ලබනවා වෛරයන්ගේ මෛත්‍රී හිත ලබනවා ඇති නොකෙන්න උන්ගේ දෙනීම ඇති වෙනවා විහිලන්ත කන් ඇහිීම ඇති වෙනවා බුදුවංග කතා කරන්න පුළුවන් වෙනවා බන්ධනගත සත්‍යයන් බන්ධන වලින් මිදෙනවා මේ අංගමත හැම තැනම දිව්‍ය සුවඳ පහළ වෙන කිසි තැනක ගන්ධ දුර්ගන්ධයක් නැහැ දසදහසක් ලෝක සුවඳ කරඬුවක් නේ ඒක සුගන්ධිත වෙනවා සියල්ලංගේ කය පිනවන කිසිල් තුනක් පමනවා තද තුනක නවතිනවා මේ ආදී ආශ්චර්ය කාරණා උන්වහන්සේ මව කුසෙන් බිහි වෙන මොහොතේ සිද්ධ වෙනවා. තමන් වහන්සේ මිනිසුන් අතින් බිමට බහැලා හිටගෙන ඉන්නවා. උපන් හැටියේ දරුවෙකුට හිටගෙන ඉන්න බෑ. පතුල නවත්තන්න බෑ. නමුත් බෝසත් දරුවා මොන සැවිරිදි තරුණෙක් වාගේ තමන් වහන්සේ ත්‍රිපතුල හොඳින් මහ පොළොවේ තියාගෙන මේ හිතගෙන හිත ගන්නවා උන්වහන්සේ අඳුම් ඇඳලාන නමුත් පින්දලෙන් උන්වහන්සේ දකින්න උන්ට පේන්නේ සරුවක් ඇඳගෙන ඉන්න උත්මයෙක් වාගේ උන්වහන්සේ කුඩා දරුවා නමුත් අනික් අයට පේන්නේ තරුණ කෙනෙක් වාගේ ඒ වාස්චර්ය කාරණා දැන් අප මහ බෝසතාණන් වහන්සේ ඊළඟට දස දිසා බලනවා නැගෙන හිර දිග බලන විට දහස් ගණන් එක සොන්දර තත්ත්වයක් නේ එක මිදුලක් නේ එක බිමක් නේ උන්වහන්සේට පේනවා දහස් ගණන් ලෝක අමතනම් එළිය පැතිල අත්සක් මුල්ලක් නැර උන්වහන්සේ දසදහසක් ලෝක පේන්න පටන් ගන්නවා නැගෙන හිර පැත්තේ ඔන්න උත්තරා බලන්න ඕනේ නැහැ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඉහළ තියෙන්නේ කියලා උළු උසවලා බලන්න ඕනේ නැහැ. ඇස්කලින් දුතු මානෙන් පේනකොට දහස් ගණන් බ්‍රහ්මයෝ දෙවියෝ දොහොත් මුදුන් දී වැඳගෙන මහා පුරුෂෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේට වැඩි කෙනෙක් තබා තම කෙනෙකුදු මේ දිග නැතයි කියා දෙවියෝ බ්‍රහ්මයෝ ස්තුති මංගල වචන වලින් පූජා පවත්වනවා. මේ අන්දමන මේ දසදිග බැලූ බැලූ තැනින් Taman වහන්සේට වඩා තම කෙනෙක්වත් වැඩි කෙනෙක්වත් නැති බව දැකවදාල මහා බෝසතාණන් වහන්සේ දැන් උතුරු දිග මේයි කියා උතුරු දිගට උතුරු දිශාවට හැරෙනවා ඒ වෙලාවේ මහා බ්‍රහ්මයා තද චන්ද්‍ර මණ්ඩලයෙන් බබලන ඒ සුදු තේසත් අල්ලනවා ඒ යාම දේවරු තාමර තලනවා සංස්කෘතිය දේවවරු අවන් අතුවලින් පවන් සලනවා මේ මංගල පූජා මැදේ තමන් වහන්සේ උතුරු දිගට සත්‍යවරක් වැඩමවනවා නමුත් මේ උදා ධර්මයේ දුපං හැටියේ ගමන් කරන්න බැරි බව මේ කවුරුත් දන්නවා නමුත් බෝසත් දරුවා උතුරු පැත්තට සත්‍යවරක් වදිනවා ඒක ආශ්චර්ය කාරණයක් ඒ වාගේම උපන් හැටියේ කතා කරන්න බෑ දරුවෙකුට භාෂාවකින් කතා කරන්න බෑ නමුත් බෝසත් දරුවා pāli භාෂාවෙන් අග්ගෝහමස්මි ලෝකස්ස ජෙට්ටෝහමස්මි ලෝකස්ස චෙට්ටෝහමස්මි ලෝකස්ස අයමන්ති මාදාති නත්තිදානි පුනබ්භවෝ කියා අභීත සිංහනාද පවස්තන මේ අංගමත ඒ බෝසත් දරුවා ආශ්චර්ය කාරණා වලින් යුක්තයි. ඒ පමණක් නොව සාමාන්‍ය මිනිසෙකුගේ අහඳ නෙවෙයි බුදුරජාණන් වහන්සේ නමකට බෝසත් අවස්ථාවෙත් එමය ලෞතුරා බුදු වුණාට පස්සේ අෂ්ටාංග සමුපේතංග අටකින් යුක්ත මහා බ්‍රහ්මයාගේ අඳවාගේ මඟ පවතිනවා අනික් සතුන්ගේ අනික් මිනිස්යන්ගේ හඬ ඇහුණාට දෙව් මිනිස් නිවන් සැප ලබන්න බෑ බුදුරජාණන් වහන්සේගේ අනත පවා පැහැදුණමු සතර අපා දුකෙන් මිදෙනවා දෙව් මිනිස් සැප ලබනවා අග්‍ර අමා මහ නිර්වාණ ධාතුවත් සාක්ෂාත් කරගන්නවා බුදුරජාණන් වහන්සේ දහම් දේශන විට පිළිසෙන් අඟලකට හා වත්තේ ආමි හඳ ගමන් කරන්න සතකුන් දහස් ගණන් ඉඳ බණ අසන්න උන්ට අර හඳ ඇහෙනවා නමුත් ඒ පිළිසෙන් අඟලක්වත් ඇහෙන්නේ නැහැ ඒක ආශ්චර්ය කාරණයක් සබ්ද සංයක රහතන් වහන්සේ උත් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන විට ඒ දහම් හඬට පැහැදුනා වූ කුසල ශක්තියෙන් මල් පානු දෙකක් සතර අපා දුකින් නිදුනා දෙව් මිනිස් සැප ලැබුවා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ දඹදිව හිටිද බුද්ධ ශාසනයේ පැහැද මහානකම ලබාගෙන භාවනා වඩා මඟඵල පිළිවෙලින් අග්‍ර අමා මහ නිවාන ධාතුව ලැබ සාක්ෂාත් කරගත්තා ඒ වගේම බුදුරජාණන් වහන්සේට බෝසත් අවස්ථාවේ හෝ මෙතන විශේෂයෙන් කියන්නේ ලෞතුරා බුදු බවට කණේ පසු කතා විස්තරයයි බුදුරජාණන් වහන්සේ යම් කලාවක සතුන් ළඟින් වඩිනවා නම් ගෝණං මුවන් සාරුන් කුරුල්ලන් ආදී කිසි සතෙක් බය වෙලා දුවන්නේ නැහැ සාමාන්‍ය මිනිසයන් ගමන් කරනකොට සත්තු දැක්කම බය වෙලා දුවනවා ළඟින් යනකොට කුරුල්ලෝ කැල ඉදිලිලා යනවා. නමුත් ලෞතුරාම් ලෞතුරා බුදු කෙනෙක් දුතුහාම තමන්ගේ මව දැක්කා වාගේ තමන්ගේ පියා දැක්කා වාගේ ඇසිතිය නොහෙලා දෙතිසක් මහා ලකුණෙන් 80ක් උදා ලකුණෙන් හිරෝදාත්වෙන් විහිදෙන බුදු රසින් ශ්‍රී බුදු කයින් අවට බඹයක් පමණ විහිදෙන බුදු රසින් සවන බුදු රසින් බබල බබලා නානා ලංකාරෙන් විචිත්‍ර වූ සත්‍රුවන් තොරණක්ෙන් බබල බබලා ගමන් වදින බුදුරජාණන් වහන්සේ දෙසක් නොකිය ආ බුදුම කාරණයක් ඇතියට විශාල සතුටක් උපදවාගෙන ඒ ත්‍රිසංගත සතුන් උන්වහන්සේ දෙස බලනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දැකලා බයක් ඇති වෙන්නේ නැහැ සතුන්ගේ නිත්‍ය පිනවනවා උදාහරණයක් වශයෙන් අපේ සාසනේ නිහිරහඬත්තුම් අතුරෙන් අග්‍ර තනතුර ලැබූ ලකුණ්ඩක භාග්‍ය රහතන් වහන්සේ බුද්ධ බුදුරජාණන් වහන්සේගේ කාලේ කොම්පක්තියේ ගලා අඹ උයනෙන් අඹ ගෙඩියක් කොටෙන් අරගෙන යනකොට බුද්ධ බුදුරජාණන් වහන්සේ දැකලා බලවත් ශ්‍රද්ධාවෙන් මේ අඹ ගෙඩිය උන්වහන්සේට පූජා කරන්න හිතුණා කිසි බයක් නැහැ බුදුරජාණන් වහන්සේ මේ කුරුල්ලාගේ පක්ෂියාගේ අදහස දැනගෙන වැඩ වුණා වැඩ ඉඳගත්තා ඉඳගත්තා වාඩි වුණා මේ කුරුල්ලාර හොටෙන් අඹ ගෙඩිය ගෙනල්ලා බුදුරජාණන් වහන්සේට පිළිගන්නවා ඒ කුසල ශක්තියෙන් සංසාරේ මිහිරි හඳ ඇති වුණා තමන් වහන්සේගේ පාරමිතා පින් රැකත ඒ විනත් එකතු වෙලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මාර්ගඵල අවබෝධයෙන් අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා. නන්දක රහතන් වහන්සේ සංසාරේ පින් කර පින්පත් නිවන් පතාගෙන පින් කරගෙන යන මහෝත්තමේ එක් අවස්ථාවක උන්වහන්සේ මේ තරණීක පක්ෂයේ කුරුවි කෙවුලෙක්ව උපන්න පරිමුත්තර බුදුරජාණන් වහන්සේ දැකලා තමන් උන්වහන්සේ වටේට ගමන් කරමින් පොවුලා නාග කරමින් සබ්ද පූජාව බුදුරජාණන් වහන්සේට පැවැත්තුවා. කිසි බයක් නැතුව එක් අවස්ථාවක මොනරෙක් වෙලා කැලේ වාසය කරනකොට පසේ බුදුරජාණන් වහන්සේ ගුහාව වැඩ ඉන්න ගුහාව කුටි ඉස්සරහට ගිහිල්ලා දොරටුව ළඟ ඉඳගෙන දවසක තුන් විටක් මොන රහණින් හඬලා ශබ්ද පූජාව පැවැත්තුවා. ඒ කුසල බලයෙන් කල්ප ගණන් සතර අපා දුකින් මිදලා දෙව් මිනිස් දප ලබලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ දඹදිව හිටිට බුද්ධ ශාසනය පැහැද මානකම ලබාගෙන භාවනා වඩා මඟඵල පිළිවෙලින් අග්‍ර අමා මහ නිවාන ධාතුව සාක්ෂාත් කරගන්නවා මේ අන්දමට ඒ බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය දුටුවා වූ ත්‍රිසංගත සතුම්පත් පවා කිසි බයක් නැතුව උන්වහන්සේලා වෙත බලලා උන්වහන්සේලාට යම් යම් පූජා පවත්වලා උන්වහන්සේලා තමන්ගේ ශබ්ද පූජා පවත්වලා පින් රැස් කරගෙන ඒ තමන්ගේ සුගති මාර්ග මොක්ෂ මාර්ග දෙක සලස්වා ගන්න උන්වහන්සේ උපකාර වෙනවා. ඉතින් ඒක ආශ්චර්ය කාරණයක්. ඒ පමණක් නෙවෙයි එදා බුදු වෙලා සතරවෙනි සතියේ තමන් වහන්සේ සූත්‍ර පිටකේ සමාධිය විස්තර වෙන සූත්‍ර පිටකේ, දීලේ විස්තර වෙන විනය පිටකේ මෙනෙහි කරලා දැන් ප්‍රඥාව විස්තර වෙන ධම්ම සංග නිභංග යමක ප්‍රකරණාදී ඒ සප්ත මහා ප්‍රකරණේ මෙනෙහි කරන බුදුරජාණන් වහන්සේ දේවක්කුම සුළු දේවල් විශාල මුහුදේ ක්‍රියා කරන්න පුළුවන් ක්‍රීඩා කරන්න පුළුවන් ඉදිර පිංගල නම් මහා මාළුවන්ට වතුර ටිකක් තියෙන ඇලක Tamanද පීඩා කරන්න බෑ පිට පොවන්නේත් නෑ ඒ වාගේ බුදුරජාණන් වහන්සේ තනි සියල්ලම නුවණින් බැලීමේදී ඒවා සාමාන්‍ය කාරණා නමුත් අනන්ත ණය සම්මන්තපත් අප්‍රකාරණේ මෙනි මතංග සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සරුවඥතා ඥාණය ක්‍රියා කරවන්න ඉඩ ලැබුණේ සිය ගණන් දහස් ගණන් අසංඛ්‍ය ගණන් ක්‍රමවලින් ප්‍රතිමන්විත වූ ඒ සමන්තපත්තාන මහා ප්‍රකරණයයි ඒක මෙනෙහි කරන්ද කරන්ද තමන් වහන්සේගේ හිත පෑදුනා හිත පහදිනකොට හිත ආශ්‍රයේ සුදේ වස්තුව පෑදුනා උදේ වස්තුව පහදිනකොට දේ පෑදුනා මුළු ශරීරේ කොටස් බබලන්න පටන් ගත්තා මේ බබලන්න පටන් ගත්තා මස් බබලන්න පටන් ගත්තා නහරවල බබලන්න පටන් ගත්තා අස්ති ධාතුන් බබලන්න පටන් ගත්තා ඉසකෙස් බබලන්න පටන් ගත්තා මරිස් බබලන්න පටන් ගත්තා නියපොතු බබලන්න පටන් ගත්තා දිව්‍ය ලෝකේ මනි ප්‍රත්තරන් වලින් හදාපු සත්වයන් තොරණක් වාගේ බබලන්න පටන් ගත්තා දැන් බුද්ධ ශරීරයේ ඒ ඒ තැන් වලින් ඒ බුදුරජාණන් වහන්සේඳ පටන් ගත්තා මේ තාපාක සමෙන් කහපාක බුදුරජාණන් දහස් ගණන් ලෝකෙලිය කරමින් විහිදෙන්න පටන් ගත්තා මුල් පාට ඉතකෙස් වලින් නිල්වන් බුදුරජාණන් විහිදෙන්න පටන් ගත්තා ලේමස් ආදී රතු පාට තන් වලින් රතු පාට බුදුරජාණන් විහිදෙන්න පටන් ගත්තා ඌර්ණ රෝමාදී සුදුවන් තනින් සුදු පාට බුදුරජාණන් විහිදෙන්න පටන් ගත්තා අතුන් පතුන් තොල්ලාදී මගරත් පහ ඇතිතනින් මගතිවන් බුදුරැස් විහිදෙන්න පටන් ගත්තා. ඒ එක එක බුද්ධ වර්ණයක් බුදු රසක් පාසාම මේ මේක තමයි බුදුරජාණන් වහන්සේගේ බුදු පාට බුද්ධ රත්නය. මේන් තහපාට බුද්ධ රත්නය කියා පහනක් පත්තු කරලා බඩුවක් පෙන්වන්න වාගේ එක එක බුද්ධ රත්න මාලාවක් පාසා මහත් එළිය කඳන් වෙන් වෙන් වශයෙන් පැතිරෙන්න පටන් ගත්තා. මේ අන්දමට තවනම් බුදුරත් අනන්ත පරිමාණ ලෝක ධාතු එළිය කරමින් විහිදෙන්න පටන් ගත්තා. ඒ බුදුරත් වලට ආවරණයක් නැහැ. මේ ගස මෙතන කියලා බුදුරස නැවතීමක් නැහැ. ගස්දල් විනිවිදගෙන යනවා. මහ පොළොව විනිවිදගෙන යනවා. ගංගා සමුද්‍ර විනිවිදගෙන යනවා. ඒ එදා නික්මුණු බුදුරත් මාලාව අනන්ත පරිමාණ ලෝක ධාතුන් එළිය කරමින් අදත් ඒ ලෝකික ඈත ලෝක ධාතු වල ගමන් කරන බව අටුවා වල සඳහන් වෙනවා. එදා පටන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයෙන් තවනක් බුදුරත් විහිදෙන්න පටන් ගත් එදා පටන් ඉදිරිපසින් අසූරිය නැත්නම් ගම් ගත්තරම් පාට බුදුරත් දකුණු ඇලෙන් අතුරිය නැත්තම් සතරම් පාට බුදුරත් වම් ඇලෙන් අතුරිය නැත්තම් රන් වම් බුදුරත් ඒ පිටිපසින් අතුරිය නැත්තම් තහවම් බුදුරත් ඔය අන්දමට සවනක් බුදුරත් බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් විහිදෙනවා ඒ විහිදෙන රශ්මි ධාරාව කොතනකවත් එහෙම අවහිරයක් වෙන්නේ නැහැ. තමන් වහන්සේගේ යටි පතුලෙන් නික්මෙන ඒ බුදුරත් මාලාව මහ පොළොව විනිවිදගෙන ජල පොළොව වා පොළොව විනිවිදගෙන අජට ආකාශයට ගමන් කරනවා ඒ වුණහන්සේගේ බුදුරත් මාලාවට අවහිරයක් නැහැ ඒ සවනක් බුදුරත් ගමන් කරනකොට ඒවා අතරමඟ අහවල් දසමිතා කියලා නැවතීමක් අහවල් ගල කිහින්දා එහෙම ගිහිල්ලා හැපිලා නැවතීමක් නැහැ ඒ අසූරිය වෙනත් නිවිදගෙන ගමන් කරනවා. ඒක ආශ්චර්ය කාරණයක්. ඉතින් මේ අංගමත උන්වහන්සේගේ ආශ්චර්ය කාරණා මහරාජියක් ගමන් වදින වෙලාවට අයියෙන් හුලන් හැමුවත් සිවුර හුලකට සැලෙන්න ඒක එක් ආශ්චර්ය කාරණයක් උන්වහන්සේදා මේ සෞදිසා දිව්‍ය ලෝකයට ධර්ම දේශනා කරන්න වැඩි වෙලාවේ සබ්බ රජතුමා කල්පනා කරනවා යොදුන් 15ක් උට ඇති හැට යොදුන් 50 යොදුන් දිග පළල ඇති මේ ආසනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියාම කුඩාවට පෙනී නේද කියලා. නමුත් මේ සග්ගමු රජතුමා දන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදුබලය තමන් වහන්සේ අදාළ දැක්කා. දැකලා සිවුර මුළු මනින් ආසනයේ වැහෙන්න එළුවා. එළලා තමන් වහන්සේ වැඩ සිටියා මුළු ආසනයේ පිළිලා නමුත් උන්වහන්සේ ඉන්ද්‍රියක් කළා නෙවෙයි අදිස්ථානයක් කළා නෙවෙයි උන්වහන්සේගේ ආනුභාව සම්පදාව ආනුභාව සම්පදාව කියන්නේ මේ දේ මෙහෙම ඕනෑ කියලා හිතනකොට ඒක ඉෂ්ට වෙනවා මම මේ පුතුව පුරා මම පේන අන්දමට වාඩි වෙන්න ඕන මම මේ පුතුවේ පිළිලා වාඩි වෙන්න ඕන හිතනකොට ඒ ආකාරයෙන් තේන අනිත්‍යයන්ද සිද්ධියක් කළා නෙවෙයි ඉතින් ඒ වාස්තවය කාරණා බුදුරජාණන් වහන්සේ කවුරුසා දිව්‍ය ලෝකේ තුන්වසක් වස් වසලා අභිධර්මයේ දේශනා කරනවා නමුත් උන්වහන්සේ දානේ වළඳන්නේ මනුෂ්‍ය ලෝකේ වෙලාවේ දිව්‍ය ලෝකේ වෙලාව ගන්න ඒක අවේලාව වෙනවා කාරණේ අපට අවුරුදු 100ක් කවුරුසා දිව්‍ය ලෝකෙට එක දවසයි එතකොට මේ මාස 3 කියන එක සුළු එකක් මේ දවස කියන එක ඉතාම සුළුයි ඒ නිසා උන්වහන්සේ විකාල භෝජනයක් කළේ නැහැ හරියට මිනිස් ලෝකේ වේලාව බලාගෙන බුද්ධ රූපයක් මවනවා ඒ මවන බුද්ධ රූපේ කොයි වගේද අපේ බුදුරජාණන් වහන්සේ වාගේමයි ඒ ආකාරයෙන් සූර පොරවලා ඒ ආකාරයෙන් පිටිසක් මහලකුණින් 80ක් උදා ලකුණින් තවන බුදු රැතින් නිදෙන්දයි මවන්නේ දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා නැවු බුද්ධ රූපේට මෙතන් පටන් මෙතෙක් අභිධර්මයේ මේ දෙවියන්ට දේශනා කරන්න ඕනේ කියලා අදිස්ථාන කරලා බුද්ධ රූපේ මවලා උන්වහන්සේ අනුකම්පිත විලංගට වදිනවා දැන් මේ සාමාන්‍ය දිව්‍යන් දෙයක ගැටෙන්නේ නැහැ. ආනුභාව සම්පන්න දිව්‍යන් විතරයි ඒක ගැටෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේම වාගේ අෂ්ටාංග සමුපේත ධර්මස්වරයෙන් අර නැවු බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කරන ඒක ඇලතිමිලක වෙනසක් නෑ අඳේ වෙනසක් නෑ තේරීම වෙනසක් නෑ තම අභිධර්ම වචනයක් බොහොම පැහැදිලි අන්දමින් දෙවියන්ග වැටෙන්න උන්වහන්සේ වදාරන අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ අනුව තත්ත පිළෙන් වුණ සෝදාගෙන උතුරු කුරු දුරේක පින්ද පාතේ වැඩමවලා නැවත උන්වහන්සේ අනුව තත්ත පිළඟට වැඩමවලා ගාගේ බලදනවා වන්දන අවසන් වෙලා ඒ චිත්‍ර සඳුන් වනයේ පිළේ ගන්න වදිනවා නැවත බුදුරජාණන් වහන්සේ තවතිසාවත වදින්නේ වෙනදා ජේතවනාරාමේ හන්දෑවේ ධර්ම දේශනාවට වඩින වෙලාවේ පමණයි. ඒ එතකම උන්වහන්සේ සම්මුවානි විවේක ගන්නවා. ඒ වෙලාවේ දෙවියන්ට ධර්ම දේශනා කරන්නේ කවුද? ආනර නැව් බුදුරජාණන් වහන්සේ. ඒව ආශ්චර්ය කාරණා නැවත බුදුරජාණන් වහන්සේ හන්දෑවේ වඩිනවා. බැලලා ධර්ම දේශනා කරනවා. ඒ බණ අසා අසූ කෝටියක් දෙවියන් මාර්ග ඵලාව බෝධයෙන් අග්‍ර අමා මහ නිවාන ධාතු සංකල්ප මේ ආශ්චර්ය කාරණ තමන් වහන්සේ පිංගපාතේ වදින්ද ඌර පොළවාගෙන පාත්‍රය ගැන හිතනකොට අර පාත්‍රේ බමරෙක් මීනස්ෙක් නෙළුම් මල කරා ඉන්න වාගේ පාත්‍ර ධාතුව තමන් වහන්සේගේ අතේ පිහිටන පාත්‍රේ ගංග වදින්න ඕනේ නැහැ පාත්‍රයේ තියෙන තනි ඇවිල්ලා තමන් වහන්සේගේ අතේ පිහිටනවා. ඊළඟට තමන් වහන්සේ පින්ද පාතේ වදින්න වදිනකොට සියුම් සුළඟක් ඇවිල්ලා ඉස්සරහ පිට තියෙන යම් යම් කුරුතල්ු කරගෙන සත්‍යකට කරනවා. තව සියුම් පොදකින් දූලි මකාගෙන යනවා. මහා තද හුළඟකින් කැලේ තියෙන මල් එක්ලොක් කරගෙන පාර දිගේ විසුරුවාගෙන යනවා. ඊළඟට තමන් වහන්සේ පිළිපතුල තබන් හදනකොට නෙළුම් මල් මතුවලා පියුම් පිළිගන්නවා. ඒ වාගේ මුන් වහන්සේට ඉර අවු රහමිය නොවදින්ද විශාල ගහි බලාකුලක් මේ උදින් දිනක් ඇල්ලුවා වාගේ ගහි බලාකුලකින් ඉර අවුව වහගෙන පවතිනවා. තමන් වහන්සේ යම් ගමකට නියම් ගමකට නම් පින්ද පාතේ වදින්නේ ඒ ගමේ නියම් ගමේ සීමාවේ සුලිපතුල ලැබූ ගම පවණක් බුදුරත් මුළු ගම එළිය කරමින් ගමන් කරන්න පටන් ගන්නවා. ඒ ගමින් සත්තු නාද කරන්න පටන් ගන්නවා. මේ මනුෂ්‍යයන්ගේ අතකර පළඳනා නාද වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ලකුණු වලින් අපේ ගම්මතාද බුදුරජාණන් වහන්සේ වදිනවා කියලා ඒ මහජනයා දැනගෙන අලුත් ඇඳුම් ඇඳගෙන දාම් පිළිගන්වන්ද මල් පූජා කරන්ද මගින්ද පුදන්න සූදානම් වෙනවා මේ ආශ්චර්ය කාරණා මේ අන්දමට මේ පුදුම කාරණාවලින් යුක්ත නිසා බුදුරජාණන් වහන්සේ අග්‍රයි ඒ අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ජීවමාන විතක හෝ වේවා පිරිනිවන් පෑපසු හෝ වේවා යම් ශ්‍රද්ධාවන්ත සත්පුරුෂයෙක් කිව්පස දානය කරයි නම් ඒ සිව්පසදානය කරන සත්පුරුෂයාට අග්ගම් කුඤ්ඤම් පවද්දති දිනපතාම් ඉහළ ඉහළ උසස් උසස්කින් ගදෙනවා ඒ නිසා අග්ගම් ආයුච වන්නෝච ඉහළම ජීවිතේ තමන්ට ගත කරන්න පුළුවන් වෙනවා රූප සම්පත්තිය ලැබෙනවා තමන්ට උදව් උපකාර ගන්න පුළුවන් වාසනාවන්ත පරිවාර සම්පත්තිය ලැබෙනවා තමන්ගේ ಗುಣ කතාව රටේ පැතිරෙනවා ඒ වගේම කායික මානසික සැපය ඇති වෙනවා කාය ශක්තිය ඥාන ශක්තිය තමන්ට ඇති වෙනවා ඉතින් කියන කාර්යය තමන්ක් නොව ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පසු නමුත් ඒ ගාථා දේශනාවේ උගන්වන අන්දමට පැහැදිලි කරන අන්දමට උන්වහන්සේ පිරිනිවන් පෑවා කියලා කිසිම අඩුවක් වෙන්නේ නැහැ ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑපසු නමුත් උන්වහන්සේගේ ගුණවල ඒවා අමිත් ඒවා වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේ නමකට තියෙන්න ඕනෑ ගුණ ඒ බුදුරජාණන් වහන්සේ තුල පවතිනවා. ඒ නිසා ඒ ගුණස්කන්ධයන්ට ගෞතලකී දැක්වීමයි පූජාව. එබැවින් ඒ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ කියන අරමුණ හිතෙන් හිතනකොට ඒ ගුණ ඇති උත්තරමයන් වහන්සේ අරමුණු කරගත්තා වෙනවා. මෙසේ අනන්ත අචින්ත්‍ය ගුණස්කන්ධයන්ගෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන ජීවමාන විතක හෝ වේවා පිරිනිවන් පෑපසු හෝ වේවා පූජා පවත්වන සත්පුරුෂයාට අනන්ත කලක් සතර අපාදුකින් මුදවන මේ නිමිත් අප ලබා දෙන අමා මහ නිවන් දකින අපමණ මහ පින් කන්දරාවක් මහ පින් රාතියක් අත්පත් කරගන්න පුළුවන් වෙනවා. එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ මහව ගලයාය විහාරවාසීව වැඩ විසූ පඬිත ශිරෝමණී අතිපූජ්‍ය මා හෝ සුමේධ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. එම ධර්ම ශාසනාව බාහිර පටිගත කිරීමකින් උපුටා ගන්නා ලද්දකි. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ හෙටත් උදෑසන පහට ජාතික ගුවන් විදුලියෙන් සිත නිවන බුදු බණ